දේශනාවන් දේශනා කිරීමේදී බලාපොරොත්තු වන්නේ අප තථාගත ලෝගුරු බුදුරජාණන් වහන්සේ ඒ සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණගත් ආකාරය පැහැදිලි කිරීමයි මේ ධර්ම දේශනාවලින් සිද්ධ කරන්නේ. ඒ අනුව අද දවසේ දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ ඒ සූවිසි බුදුරජාණන් වහන්සේලා අතර නවවෙනි බුදුරජාණන් වහන්සේ වන නාරද බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි කිරීමකුත් ඒ නාරද බුදුරජාන් වහන්සේ ඉදිරි අප මහා බෝසතාන් වහන්සේ නියත විරණගත් ආකාරයත් පැහැදිලි කිරීමටයි අද බලාපොරොත්තු වන්නේ අපට ලැබී තිබෙන මාතෘකාව අනුව. පදුමස් අපරේණ සම්බුද්ධෝ දීප දුත්තමෝ නාරදෝ නාම නාමේන අසමෝ අප්පටි පුග්ගලෝ යනුවෙන් සඳහන් කරන්නේ එදා පදුම බුදුරජාණන් වහන්සේට පසුව පහළ වූ ඒ අසම සමූහ නාරද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. එදා අප මහා බෝසතාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේ හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන මේ නවවෙනි බුදුරජාන් වහන්සේ හැටියට නාරද බුදුරජාන් වහන්සේගේ නියත විරණ ගන්න ආකාරය අපි පසුව පැහැදිලි කරනවා. මේ නාරද බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන කාලයේ පින්නතුනේ මිනිස්යාගේ ආයුෂ 90000ක් පමණ වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්යාගේ ආයු කාලය කාලෙන් කාලයට වෙනස් වෙනවා. අඩු ආයු කාලයන් පවතින කාල තියෙනවා. දීර්ඝ ආයු කාලයන් පවතින කාල තියෙනවා. ඒ කාලයන් වලදී මිනිස්යාගේ ආයුෂ වින්දනය කිරීම යම් යම් වෙනස්කම් පවතිනවා. මේ නාරද බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 90000ක් පමණ වෙනවා. අනේ මිනිස්යාගේ පරමාස අවුරුදු 90000ක් වන කාලවකවානුවේ සුදඤ්ඤවතී නම් නුවර සුදේව නම් රජ්ජුරුවන්ටන් අනූපමා කියන බිසවගෙන් කුස තුල මේ බෝසතාන් වහන්සේ පිළිසිඳ ගන්නවා. ශාස්ත්‍රීය කුලයට අයත්ව රාජ පරම්පරාවකට අයත්ව තමයි මේ බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලබන්නේ. කිසිම දවසක බෝසතාන් වහන්සේ නමක් ඒ කාලයට සම්මත අඩු කුලයක උප්පත්තියක් ලබන්නේ උසස් යයි සම්මත කුලයක උප්පත්තිය ලබන්නේ මේ පින්නතුන් කවුරුත් දන්නවා බෝසතාන් වහන්සේ නමක් මනුලොව පිළිසිඳ ගැනීමක් සිද්ධ කරනකොට බුද්ධත්වයේ ලබන්න මනුලොවට පැමිණිය යුතුමයි පස්මහ බැලුම් බලනවා ඒ පස් මහා බැලුම් වල එකක් තමයි කුලය. කාලය, දීපය, දේශය, කුලය, මව කියන මේ අංග පහ අනිවාර්යයෙන්ම බලලා තමයි බෝසතාන් වහන්සේලා දිවි ලෝකෙ සිට මනුලොව පිළිසිඳ ගැනීම සිද්ධ කරන්නේ. එහෙනම් එදා මේ නාරද බුදුරජාන් වහන්සේ මේ බෝසතාන් වහන්සේ ඒ ශාස්ත්‍රීය ශාස්ත්‍රයයි කුලයේ රාජ පරම්පරාවේ සුජඤ්ඤවත සුදඤ්ඤවතී නම් නුවර මේ සුදෙව් කියන රජ්ජුරුවන්ටත් අනුපමා කියන බිසවටත් දා උප්පත්තිය ලැබුවා. උප්පත්තිය ලැබලා උන්වහන්සේ අපේ මේ සිද්ධාර්ථ බෝසතාන් වහන්සේ පිළිබඳ සඳහන් කළොත් මේ පින්නතුන් දන්නවා. එදා සුද්ධෝදන මහ රජුරෝ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට සැපසේ වාසය කිරීම සඳහා පහසු ජීවිතයක් ගත කිරීම සඳහා සුඛ විහරණය සඳහා රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් හදලා දුන්නා. ආන් ඒ වගේම තමයි සුදේව් මහ රජතුමා මේ බෝසතාන් වහන්සේට එදා තරුණ කාලේ කාලය ගත කරන සැප සම්පත් ජීවිතයක් ගත කිරීම සඳහා ජිත විජිත අභිරාම් කියන උතුම් ප්‍රාසාද තුනක් සකස් කළ දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ ජිත විජිත අභිරාම කියන මේ ප්‍රාසාද තුනේ බොහොම සැපසේ ජීවත් වුණ මේ බෝසතාණන් වහන්සේ විවාහ ජීවිතයට પ્રાપ્ત වෙනවා. මේවා ඔක්කොම ධර්මතා පින්නතුනේ. අනිවාර්යෙන් බෝධිසත්ව ජීවිතයක තුල බෝසතාන් වහන්සේලා මව කුසින් බිහි වෙලා තරුණ කාලේ ගත කරනකොට විවාහ ජීවිතයටපත් වෙනවා එක් පුතුණු කෙනෙක් ලබනවා ඉන් අනතුරුව තමයි මහා අබිනිෂ්ක්‍රමණය සිද්ධ කළා ඒ බුද්ධත්වයේ සඳහා ඒ ධර්මයේ සාක්ෂාත් කරගන්නේ. විජිත සේනා කියලා බිරිඳක් ලබලා විවාහ ප්‍රාප්ත වෙලා පුත්‍ර රත්නයක් ලබනවා නන්දුත්තර කියලා පුත්‍ර රත්නේ ලබනවා. මේ සියල්ලම මේ නාමයන් අපි අසා නැති වුණත් අපි මේ අපේ ගෞතම බුදුරජාන් වහන්සේගේ මුල් කාලින බෝධිසත්ව අවදීදී මේට අදාළ සියලු නම් ගොත් අපි දන්නවා. සිද්ධාත් කුමාරයන් වහන්සේගේ බිරිඳ යසෝදරා දේවිය, පුතුණන් රාහුල පුතුණුවන් ඔය ආකාරයේ නම් ගොත් අපි දන්නවා. දැන් මේ සඳහන් කරන්නේ නාරද බුදුරජාන් වහන්සේ පිළිබඳව. එන් අනතුරුව මේ සෑම බෝසතාන් වහන්සේ නමක්ම සතර පෙර නිමිති දැකීමෙන් තමයි මේ ගිහි ජීවිතයේ පිළිබඳ කලකිරීම ඇති වෙන්නේ. ඒ අනුව මේ නාරද බෝසතාන් වහන්සේට මේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් කියන මේ ලෝක ධර්මතාවයන් දකිනකොට ජාති ජරා ව්‍යාධි මරණ මේ ධර්මතාවයන් කරා සත්‍යය පමුණවනවා නේද කියන කාරණා වැටහීමටපත් වෙන සතර වෙනි නිමිති දැකීම තුලින් ඒ සතර පෙර නිමිති දැකීම තුළින් මේ ගිහි ජීවිතයේ බිඳ කලකිරීමට පත්වෙච්ච බෝසතාන් වහන්සේ සීල රාජ සම්පත් අතහැර දමා ධනංජය නම් උයනට ලක්ෂයක් ඇමතියන් සමග ගිහිල්ලා පැවිදි භාවයේ ලබලා ඒ බුද්ධත්වයේ ලැබීම සඳහා වීරිය කරනවා. කෙටි කාලයක් දුෂ්කරක්‍රියා කරනවා. සෑම බෝසතාන් වහන්සේ නමක්ම කාමසුකල්ලිකාණ යෝගය අනුගමනය කරනවා. කාමසුකල්ලිකා නියෝගය කියන්නේ ආ ශරීරයට සැපදීමේ ප්‍රතිපදාව ඒක අනුගමනය කරනවා. ඒ වගේම දුක් දීමේ ප්‍රතිපදාවත් අනුගමනය කරනවා. ඒකට කියන අත්තකිලමතාන යෝගය කියලා. ඔය අපේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ. දේමේ භික්කවේ යන්තා පබ්බජිතේන සේවිතබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ කියලා එහෙම සඳහන් කරන්නේ. පැවිද්දා විසින් අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා කියලා. ඒ අත්හල යුතු අන්ත දෙක තමා කාම සුකල්ලිකානියෝගය හා අත්තකිලමතානියෝගය. මේ බෝසතාන් වහන්සේත් කාම සුකල්ලිකානියෝගය අනුගමනය කළා අත්තකිලමතානියෝගය අනුගමනය කරලා. ඒ ධර්මයෙන් කවදාක්වත් විමුක්තියක් දකින්න බෑ කියලා මධ්‍යස්ත ප්‍රතිපදා මෙදුම් පිළිවෙත අනුගමනය කරනවා. ඒ ආකාරයෙන්ම නාරද බෝසතාන් වහන්සේ මෙදුම් පිළිවෙත අනුගමනය කරලා මහා සෝන නම් බෝමැඩ එහෙම නැත්නම් මුරුත බෝධියට පිටදී සර්වඥා ඥානයේ සාක්ෂාත් කරමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වේ ලබනවා. ඒ සර්වඥා ඥානය අවබෝධ කරගත්ත ලෝතුරා නාරද බුදුරජාණන් වහන්සේ ලෝකයාටම ධර්ම දේශනා කිරීම සඳහා ආරම්භ කරනවා. ඒ අනුව තමයි උන්වහන්සේත් සියලු බුදුරජාන් වහන්සේලාම දේශනා කරන ඒ උතුම් ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවෙන් ලෝකයාටම උන්වහන්සේ ආරම්භ මංගල ධර්ම දේශනාව හැටියට එදා ශ්‍රී මුකපත්මේ විවෘත කරමින් දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යනුවෙන් ධම්සප්පවතුන් සූත්‍ර දේශනා කරමින් කෝටි ලක්ෂයක් වූ පිරිසකට ධර්මාබෝධය ලබා දීමට කටයුතු කරනවා. කෝටි ලක්ෂයක් කියලා කියන්නේ මෙතන මිනිස්යන් පමණක් නොවේ. දෙවියන්, බ්‍රහ්මයන් ආදී පිරිස්. දැන් මේ පින්නතුන් දන්නවා අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පස්සක මහනුවර මෙහා එදා බරණැසි ඉසිපතනි විගදායේ ධර්ම දේශනා පවත්වන වෙලාවේ මිනිස්යන් හැටියට එතන හිටියේ පස් දෙනයි පස්සක මහණුන් පමණයි. නමුත් මේ ධර්මාබෝධයේ තුලදී ලක්ෂ සංඛ්‍යා දෙවියෝ පිරිසක් නිවන් අවබෝධ කරගත්තා බ්‍රහ්මිය 18 කෝටියක් නිවන් අවබෝධ කරගත්තා කියලා අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ තමයි එදා නාරද බුදුරජාන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනා කරනකොට කෝටි ලක්ෂයක් පිරිස ධර්ම අවබෝධය ලබා ගත්තා කියලා සඳහන් වෙන අතර කෝටි 90000ක් පවන මිනිස්යන් දෙවි මිනිසුන්ගේ මිත්‍යා දෘෂ්ටිය දුරු වුණා සැකේ දුරු වුණා කියලා සඳහන් වෙනවා. පුද්ගලයන්ට මේ ධර්මයේ පිළිබඳ තිබෙනා වූ සැකයක් තියෙනවා ඒ සැක දුරු වෙලා ධර්මයේ නියම මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට කෝටි 90000ක් පමණ පිරිසක් ඒ ධර්ම අවබෝධය ලබා ගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට මේ නාරද බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ ජීවිතය ගත කරනකොට එක්තරා අවස්ථාවකදී මහා ද්‍රෝණ නම් මහා දෝන නම් නාගරාජයා හික්මවමින් දෙවියන් සහිත ලෝකයා ඉදිරියේ යමා මහල මහ පෙළහැර පාමක් සිද්ධ වෙනවා කියලා අපේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා. ඒ යමා මහ පෙළහැර පෑම සියලු බුදුරජාන් වහන්සේලා විසින් සිද්ධ වෙන්නා වූ ධර්මතාවයක්. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් යමා මහ පෙළහැර පෑම් සිද්ධ කරනවා. බුද්ධත්වයේ ලැබූ මොහොතේ සස්සතිගත කරන මොහොතේ ඒ යමා මහ පෙළහැර පෑම් සිද්ධ කරනවා. ඒ වගේම තමා ශාක්‍යයන්ගේ මානෙ බිඳීම සඳහා යමා මහ පෙළහැර පානවා. තීර්ථකයන් দমনය කිරීම සඳහා එදා ගණ්ඩබ්බ රුක්ක මූලයේ යමා මහ පෙළහැර පාන ඒ ආකාර අවස්ථා තුනක් සඳහන් වෙනවා. මේ නාරද බුදුරජාන් වහන්සේ නාගරාජයෙක් দমনය කිරීමත් එක්කම ඒ යමා මහ පෙළහැර පාමක් සිද්ධ කළා කියලා අපේ මේ ධර්මයේ තුල සඳහන් වෙනවා. සෑම බුදුරජාන් වහන්සේ නමකටම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. අපේ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේට සාරිපුත්ත මුගලන් නමින් ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මහා රහතන් වහන්සේලා දෙනමක් වැඩ සිටියා වගේ බද්දශාලහා ජිනමිත්ත යනුවෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් නාරද බුදුරජාන් වහන්සේට වැඩ සිටියා. ඒ නාරද බුදුරජාන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා බවට පත් වෙන්නේ පින්නතුනි වාසෙත්ත නම් වූ ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ තමයි බුදුරජාන් වහන්සේගේ ස්ත්‍රී රූ අග්‍ර උපස්ථායකයා බවට පත් වෙන්නේ අපේ බුදුරජාන් වහන්සේගේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වගේ භික්ෂුණීන් වහන්සේලාගෙනුත් ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩ ඉන්නවා. උත්තරාහා එක්ගුණී කියන අග්‍ර ශ්‍රාවිකාවන් දෙපලක් එදා නාරද බුදුරජාන් වහන්සේට අග්‍ර ශ්‍රාවිකාවන් බවට පත් වුණා. මේ නාරද බුදුරජාන් වහන්සේගේ ශරීරයෙන් බඹයක් පමණ දිශාවට ආලෝකය විහිදෙනවා. සෑම බුදුරජාන් වහන්සේලාගේම බුද්ධ රශ්මිය විහිදෙනවා. ඒ ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මිය, හේතු මාලා, විහාම ප්‍රභාවය දහස් ගණන් දුරට විහිදීලා යනවා. ඒ වගේ තමා මේ නාරද බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් විහිදෙන්නා වූ ඒ බුද්ධ රශ්මිය දිවාරය දෙකේ යොදුනක් පමණ දුර විහිදෙනවා. ඇතැම් ජනයා රාත්‍රී කාලයට පහන් එලි පන්දන් එලිපත්තු නොකර ඒ බුදුරජාන් වහන්සේගේ බුදු සිරුරෙන් විහිදෙන්නා වූ ආලෝක ධාරාවෙන් ආලෝකයෙන් ජීවත් වුණා කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ නාරද බුදුරජාන් වහන්සේ විශේෂ වූ සංඝ sannipātayan තුනක් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනවා. පළමු සංඝ sannipātaයේදී කෝටි ලක්ෂයක් පමණ මහරහතන් වහන්සේලා ඒ සංඝ sannipātaයට එහෙම නැත්නම් රැස්වීමට සහ සම්බන්ධ වුණා. දෙවෙනි අවස්ථාවේදී බුදු ගුණ සජ්ජායනාවක් කරමින් ලෝකයාට බුදුරජාන් වහන්සේලාගේ ගුණ ස්කන්ධය පැහැදිලි කරමින් එදා ඒ මහ රහතන් වහන්සේලා කෝටි 90000ක් පමණ ඒකරාශී කරමින් දෙවන සංඝ සම්නිපාතයක් සිදු කළා කියනක ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තව තුන්වෙනි අවස්ථාව තමයි බුදුරජාන් වහන්සේට වේරෝචන කියන නම් නාගරාජයා බුදුරජාන් වහන්සේට දන් දීමක් සිද්ධ කළා. ඒ අවස්ථාවේදී 80 ලක්ෂයක් වන මහරහතන් වහන්සේලා රැස් වුණා. මේ ආකාරයට සංඝ සම්නිපාතයන් තුනක් පිළිබඳව පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මේ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ ඔන්න දැන් මෙතෙන්දි තමයි අපේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉතින් ඒ කාලේ ජටිල තවුසෙක් හැටියට උග්‍ර තපස් ඇතුව වාසය කළා තියෙනවා. උග්‍ර තපස් කියලා කියන්නේ පංච අභිඥාෂ්ට සමාපatti ආදී දියුණු කරගනිමින් භාවනා යෝගීව යෝගී ජීවිතයක් ගත කරපු මහා තාපසයන් වහන්සේ නමක් හැටියට තමයි අපේ මහා බෝසතාන් වහන්සේ කළ කටයුතු කළා තියෙන්නේ. මේ ජටිලේ කියලා කියන්නේ හිසෙහි හිසෙහි ජටාවක් බැඳමින් සිටිය නිසා තමයි ජටිල කියලා නම සඳහන් කරන්නේ. ඉතින් මේ උග්‍ර තපස් කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්ව නීවරණ ධර්මයන් යටපත් කරගෙන ධානාදී උපදවගෙන ඒ කියන්නේ අට සමාපatti උපදවාගෙන තමා උන්වහන්සේ ජීවත් වුනේ. අට සමාපatti කියලා කියන්නේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුත්ථ ධානය, රූපාවචර ධාන හතරක්. අරූපාවචර ධාන වන ආකාසඤ්ඤායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චායතන, නේව සංඥානා සංඥායතන අරූප ධාන හතරක් කියන රූපාවචර ධාන හතර හා අරූපාවචර ධාන හතර උපදවා ගත්තනම් ඒකට කියන අට සමාපatti උපදවා ගත්තා කියලා. මේ අට සමාපatti උපදවාගෙන පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන තාස් තවුස්දම් ජීවිතයක් ගත කරන අවස්ථාවේදී නාරද බුදුරජාන් වහන්සේ පිළිබඳව අහන්න ලැබෙනවා. මේ නාරද බුදුරජාන් වහන්සේ පිළිබඳ අසා දැනගන්න ලැබුණු මේ තාපසයන් වහන්සේ සිත පහදාගෙන බුදුරජාන් වහන්සේගෙන් රාත්‍රියේ ධර්ම ශ්‍රවණය කරන රාත්‍රියේ එළි වෙනකම්. ඒ ධර්ම ශ්‍රවණයේ අසා බොහොම පැහැදීමටපත් වෙලා පසුදාම බුදුරජාන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාට දන් පූජා කරලා දින හතක් ඒ බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන සිද්ධ කළා සියතින්ම මේ තාපසයන් වහන්සේ එදා නාරද බුදුරජාන් වහන්සේට මහා උපස්ථානයක් කළා දින හතක් බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ දහස් සංඛ්‍යාත මහා සංඝරත්නයේ සංඝ පිරිසකට දින හතක් මුළුල්ලේ දන් දෙමින් උපස්ථාන ආදී කටයුතු සිද්ධ කළා. එසේ උපස්ථාන කටයුතු සිද්ධ කරලා අවසානයේදී ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි මට ලෝතර සම්මා සම්බුද්ධත්වයේම මේ කුසල බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවක් සිද්ධ කළා. ඉන් අනතුරුව නාරද බුදුරජාන් වහන්සේ අතීතේ අනාගතේ බලමින් අතීතය හා අනාගතය පිළිබඳ මේ බලමින් මේ තාපසයන් වහන්සේගේ මේ අදහස සමෘද්ධිමත් වන්නේ දැයි බලමින් එදා ඒ නාරද බුදුරජාන් වහන්සේගෙන් නියත විවරණ ලබනවා ඔබ අනාගතයේදී ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන නියත විවරණේ ලබා ගන්නවා මෙන්න මෙතන තමයි එදා අප මහා බෝසතාණන් වහන්සේ නාරද බුදුරජාන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් අවස්ථාව. එසේ නියත විවරණ අරගෙන ඉන් අනතුරුව තමයි දුගතියක නොඇති සුගති සම්පත් ලැබමින් අපේ මහා බෝසතාන් වහන්සේ මේ මනුලව මෙකල ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සිද්ධ කරන්නේ. පින්නතුනේ මේ බෝසතාන් වහන්සේ නමක් මේ බුද්ධත්වයේ ලැබීමේදී ඒක රාශී කරගත යුතු කරුණු එහෙම නැත්නම් උන්වහන්සේලාගේ ජීවිතය පිළිබඳත් අපි මේ ධර්ම දේශනාවේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට එදා ඒ කාලේ හැටියට නාරද බුදුරජාණන් වහන්සේ පරමාවිෂ භුක්ති විඳිනේ කරලා ඒ කියන්නේ එකල මිනිස්යන්ගේ පරමාස අවුරුදු 90000ක් පමණ වෙනවා කියලා සඳහන් කළා. ඒ ආකාරයේ මේ අවුරුදු 90000ක් පමණ පරමාවිෂ භුක්ති විඳිනේ කරමින් ලෝකයාටම අනිත්‍ය ධර්මයේ ප්‍රකාශ කරමින් එදා ඒ බුදුරජාන් වහන්සේ සුදස්සන නම් නුවරදී පරිනිර්වාණයටපත් වෙනවා. පරිනිර්වාණයටපත් වීම සිද්ධ වෙන බව ඒ විදිහට ඒ සුදස්සන නම් නුවරදී ඒ උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙලා ජිනස්තූපය හැටියට තුන් යොදුනක් උසට චෛත්‍රාජන් වහන්සේ නමක් ඉදිකලා කියලා අපේ ත්‍රිපිටක ධර්මයේ නාරද බුදුරජාන් වහන්සේගේ බුද්ධ වංශය තුල පැහැදිලි කිරීම සිද්ධ කරනවා. මේ බුද්ධත්වයේ නිවන සාක්ෂාත් කිරීමේදී බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ හා මහරහත් බෝධිය කියන මේ තුන්තරා බෝධියක් සඳහන් වෙනවා පින්නතුනි. මේ තුන්තරා බෝධිය එක්තරා බෝධියක් තමයි අපි ප්‍රාර්ථනා කරගෙන යා යුත්තේ. අපි ඕනම කෙනෙක් මේ ජීවිතය තුළ නිර්වාණ අවබෝධය ලබා ගන්නවා නම් අනිවාර්යයෙන් මේ තුන්තරා බෝධිය එක බෝධියක් ප්‍රාර්ථනා කළ යුතුයි. මා ලෝතුරා බුද්ධත්වයේ ලැබමින් නිර්වාණය අවබෝධ කරගන්නවා. මා පසේ බුද්ධත්වයේ ලැබමින් නිර්වාණය අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් මා ශ්‍රාවක බෝධියෙන් නිර්වාණය අවබෝධ කරගන්නවා කියන මේ තුන්තරා බෝධිය බුදු පසේ බුදු මහරහත් කියන මේ තුන්තරා බෝධියෙන් එක බෝධියක් ප්‍රාර්ථනා කරමින් අපි පාරමී ගුණ සම්පූර්ණ කළ යුතුයි. ඒ අනුව සියලුම මේ සංසාර ගමනේ නිවන් දැක්ක උත්තමයන් වහන්සේලා යමෙක් නිවන් දැක්කනම් නිවන් දැක්කේ බුද්ධත්ව ලැබීමෙන් හෝ පසේ බුද්ධත්ව ලැබීමෙන් හෝ අරහත්ත්වේ සාක්ෂාත් කර ගැනීමෙන් කියන මේ තුන් ආකාරයි. අපි බොහෝ දුරට පින්කම් කරලා දාන සීල භාවනාදී පින්කම් සිද්ධ කළ අවසානයේ අපි ප්‍රාර්ථනා කරනවා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ ප්‍රාර්ථනීය කරන බෝධියකට පැමිණ අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. ඉතින් ඒ අනුව තමයි මේ බුද්ධත්වයේ කියන தත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් අපි දරන්න ඕනේ. මේ බෝසතාණන් වහන්සේලා මේ බුද්ධත්වය ලැබීම සඳහා, පසේ බුද්ධත්වය ලැබීම සඳහා, ශ්‍රාවක බෝධි නිවන් දැකීම සඳහා උත්සාහවන්ත වෙන්නා වූ ඇත්තන්ට ධර්මයේ සඳහන් කරනවා බෝසත්වරු කියලා. දැන් මේ බුද්ධත්වයේ ලැබීමේදී බෝසත්වරුන් වහන්සේලා කොටස් තුනකට වෙන් කරනවා. ශ්‍රද්ධාධික ප්‍රඥාධික බෝසතාන් වහන්සේලා, ශ්‍රද්ධාධික බෝසතාන් වහන්සේලා, වීරාධික බෝසතාන් වහන්සේලා කියලා මේ බෝසතාන් වහන්සේලා කොටස් තුනකට වර්ග කරනවා. ප්‍රඥාධික බෝසතාන් වහන්සේ නමක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ යුතුයි සාරා සංකේය කල්පලක්ෂයක්. ශ්‍රද්ධාධික බෝසතාන් වහන්සේ නමක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ යුතුයි අටාසංකේය කල්පලක්ෂයක්. වීරාධික බෝසතාන් වහන්සේ නමක් පාරමී ධම් සම්පූර්ණ කළ යුතුයි සොළසාසංකේය කල්පලක්ෂයක්. එතකොට මේ සාරාසංකේය කල්පලක්ෂයක් කියන මෙන්න මේ කාලවකවානු තුනෙන් සාරාසංකේය කල්පලක්ෂය, අටාසංකේය කල්පලක්ෂය, සොළසාසංකේය කල්පලක්ෂය කියන මෙන්න මේ අවස්ථා තුනෙන් අඩුම කාලයක් පාරමී දම් පුරීම නිවන් අවබෝධ කර ලෞතර බුද්ධත්වයේ ලබන්නේ ප්‍රඥාධික බෝසතාන් වහන්සේ නම. අපේ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේ ඒ ආකාරයේ ප්‍රඥාධික බෝසතාන් වහන්සේ නමක් හැටියට තමයි පාරමී දම් සම්පූර්ණ කළේ. ඒ අනුව තමයි උන්වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරුම් නම් පුරලා උතරා බුද්ධත්වයේ ලැබුවේ. අනාගතයේ මතු බුද්ධත්වයේ ලබන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරිය අධික බෝසතාන් වහන්සේ නමක් හැටියට සඳහන් වෙනවා. උන්වහන්සේ දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නේ සොලසා සංකේය කල්පලක්ෂයක ඉඳන්. එතකොට අපි තේරුම් ගත යුතු දෙයක් තමයි අපේ සිද්ධාර්ථ බෝසතාන් වහන්සේ දසපාරමී ධර්මයන් පටන් ගන්නකොට ඊට තුන් ගුණයකට එහා ඉනම් තමයි මෛත්‍රී බෝසතාන් වහන්සේ පාරමිදම් පුරාගෙනත් ඇවිල්ලා තියෙන දසපාරමී ධර්ම වලින්. ඒ මොකද වීරිය අධික බෝසතාන් වහන්සේ නමක් නිසා. යම් යම් අවස්ථාවල අපිටත් අහන්න ලැබිලා තියෙනවා මේ ක්‍රමය බුදුරජාන් වහන්සේලාටත් පින් කරනවා. ඒක වැරදි පින්නතුනේ. මේ බෝසතාන් වහන්සේලාට පමණයි මේ වෙන් කිරීම සිද්ධ කරන්නේ. දැන් සත් ප්‍රඥාධික බෝසතාන් වහන්සේලා, ශ්‍රද්ධාධික බෝසතාන් වහන්සේලා, වීරිය අධික බෝසතාන් වහන්සේලා කියලා වෙන් කළාට බුද්ධත්වයේ ලැබුවට පස්සේ කිසිදු තැනකදී එහෙම වෙන්කිරීමක් කරන්න පුළුවන්කමක් නැහැ. අපිට සමහර වෙලාවට අහන්න ලැබිලා තියෙනවා ප්‍රඥාධික බුදුරජාන් වහන්සේලා, ශ්‍රද්ධාධික බුදුරජාන් වහන්සේලා හා වීරාධික බුදුරජාන් වහන්සේලා කියලා. එහෙම බුදුරජාන් වහන්සේ නමක්ගේ එහෙම වෙනසක් නැහැ. මේ බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහා පාරමී දම් පූර්ණ කාලවකවානුවේ තමයි මේ වෙනස තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලම අසංකේය හතරකුත් කල්පලක්ෂයක් විරුන්නම් පුරනවා. ශ්‍රද්ධාධික බෝසතාණන් වහන්සේ නම අටාසංකේය කල්පලක්ෂයක් වෙන අසංකේය යටකුත් කල්පලක්ෂයක් පෙරුම්දම් පුරනවා. ඊට වැඩි වීරිය අධික බෝසතාණන් වහන්සේ නමක් ඒ වගේ තවත් දෙගුණයක් පෙරුම්දම් පුරනවා. මොකද වීරිය අධික නිසා සොළසාසංකේය කල්පලක්ෂය අසංකේය 16කුත් කල්පලක්ෂය මේ විදිහට පෙරුම්දම් පුරාගෙන ඇවිල්ලා තමා බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නේ. බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේ අසම සමෝ කියලා සඳහන් කරන්නේ කිසිම කෙනෙකුට සම කරන්න බෑ සම කරන්න පුළුවන් බුදුරජාන් වහන්සේ නමකට පමණයි ඒ බුදුරජාන් වහන්සේලාගේ වෙනස්කමක් තිබ්බොත් තියෙන්නේ ඒ පරිසරයේ ඒ සමාජයේ ඒ කල ආවිෂ දැන් අපි සඳහන් කළා මිනිස්යාගේ පරමාවස අවුරුදු 90000ක් පමණ වෙනවයි කියලා නාරද බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට ලැබූ කාලේ එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිස්යාගේ පරමාස අවුරුදු 20000යි. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අවුරුදු 100ක් වගේ. ඉතින් මේ විදිහට මේ කාලවකවානු වෙනස් වුණාට බුදුරජාණන් වහන්සේලාගේ ਸਰවඥා ඥානය අතර කිසිදු ආකාර වෙනසක් නැහැ. ඒ වගේම තමයි මේ බුද්ධත්වයට පත්වන බෝසතාන් වහන්සේලා විසින් අබිනීහාර අෂ්ටාංගයකින් යුක්ත වෙනවා. අභිනීහාර අෂ්ටාංගය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අංග 8කින් සම්පූර්ණ විය යුතුයි. බෝසතාන් වහන්සේ නම නියත විවරණ ගන්නකොට අනිවාර්යයෙන්ම නියත විවරණ ගන්න මොහොතේ අංග 8ක් සම්පූර්ණ විය යුතුයි. ඒ අංග 8 සම්පූර්ණන් තමයි බුදුරජාන් වහන්සේ නමක් නියත විවරණ දෙන්නේ. පළවෙනි එක තමයි manussත්ත. මිනිසෙක් විය යුතුයි. නියත විවරණ ගන්න මිනිසෙක් විය යුතුයි. මිනිසෙකුට මිසක් මතු ලෞතුරා බුද්ධත්වයේ ලබනවා කියලා බුදුරජාන් වහන්සේ නමකින් නීත විවරණයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ලබන්න පුළුවන් එකම කෙනා මනුස්සාත් භාවය ලබන මිනිස්සෙක්. ඒ පළවෙනි එක සඳහන් කරනවා. ඒ අටම සඳහන් කළොත් මනුස්සත්ත් මිනිස්සෙක් බවට පත් විය යුතුයි. ලිංග සම්පත්තිය, හේතු සම්පත්තිය, සතර සත්තාර දස්සන, පබ්බජ්ජා, ඥාන ඒ ගුණ සම්පත්තිය, අධිකාර, ඡන්දතා කියලා මේ විදිහට අංග 8ක් තියෙනවා. මේකට කියනවා අබිනීබහාර අෂ්ටාංග සමාදානය කියලා කියනවා මේ යට සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කළ යුතුයි මතු ලෞතරා බුදු වෙන පාරමිතම් පුරන්නේ එහෙනම් පළවෙනි එක තමයි manussත්ත්ව මිනිසෙක් බවට පත් විය යුතුයි ලිංග සම්පත්තිය කියලා කියන්නේ අනිවාර්යෙන් පුරුෂ ලිංගික ඒ කියන්නේ පුරුෂයෙක් විය යුතුයි යම් ආකාරයේ කාන්තාවක්ට පාරමිතම් පුරාගෙන ඉන්න පුළුවන් මනුසාත්භාවයක් ලැබලා තමයි පුරුෂයෙක් හැටියට තමයි බුදුරජාන් වහන්සේ නමගේ නීති විවරණ ගන්න ඕනේ නපුංසකවත් ඒ වගේම පණ්ඩක කියන தත්ත්වය ඒ වගේම ස්ත්‍රී කියන தත්ත්වය නෙමේ අංග සම්පූර්ණ මිනිසෙක් විය යුතුයි ඒක තමයි ලිංග සම්පත්තිය කියලා කියන්නේ ඊළඟ තුන්වෙනි එක තමයි හේතු සම්පත්තිය හේතු සම්පත්තිය කියලා කියන්නේ ඔය පාරමීදම් පුරාගෙන යන මේ මහා බෝසතාන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේ නමකගෙන් නියත වෙන ගන්නකොට දැන් පළවෙනිම බුදුරජාන් වහන්සේගේ නියති වරණ ගත්තේ දීපංකර බුදුරජාන් වහන්සේගෙන් සුමේතාවසයන් වහන්සේට අපේ බෝසතාණන් වහන්සේ. ඒ හේතු සම්පත්තිය කියලා කියන්නේ ඒ මොහොතේ යම්සි විදිහකින් බුදුරජාන් වහන්සේ ගාථා ධර්මය සතරපද ගාතාවක් කියනකොට ධර්මයක් දේශනා කරනකොට රහත් වෙන්න තරම් පුණ්‍ය බලයක් තියෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට බුද්ධත්වයේ සඳහා නියත විවරණ ලබා දෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. රහත් භාවය ලබන්නේ නැහැ. රහත් භාවය ලැබුවොත් අර බුදුපසේ බුදු මහරහත් කියන මහරහත් කියන බෝධින් නිවන් දැක්ක වෙනවනේ. බුද්ධත්වයේ නිවන් දකින්නවා කියලා කියන්නේ තමන් සම්බූත ඥාණයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයාටම දේශනා කරන එකනේ. ඒක තමයි සම්මා සම්බුද්ධත්වයේ කියලා කියන්නේ. පසේ බුද්ධත්වයේ කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේගේ නුවණින් අවබෝධ කරගත්තට ලෝකයාට ප්‍රකාශ කරන්නේ නැහැ. පසේ බුදුරජාන් වහන්සේලා මේ අවබෝධ කරගත් ධර්මයේ ප්‍රකාශ කිරීමේ හැකියාවක් ප්‍රඥාවක් උන්වහන්සේලාට නැහැ. තව කෙනෙක් අවබෝධ කරවන්න. ඒක තමයි පසේ බුදුරජාන් වහන්සේලා. හැබැයි මේ ධර්මයේ තනියමයි අවබෝධ කරගන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍ය ධර්මයේ තනියම අවබෝධ කරගන්නවා චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්බූත ඥානෙම අවබෝධ කරගන්නවා වගේම ලෝක සත්‍යයටම මේ ධර්මයේ දේශනා කරමි ලෝක සත්‍යයන් නිවන් දකින ධර්ම දේශනා කරනවා අපි දන්නවා ඉතිවිසෝ ගාථා පාඨයේ තියෙන බුදු ගුණ පැහැදිලි කරන බුද්ධෝහා සම්මා සම්බුද්ධෝ කියලා අවස්ථා දෙකක් ඉතිවිසෝ භගවරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ කියන්නේ ගුරු උපදේශයකින්තරව චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධයි කියලා කියනවා. එහෙම සඳහන් කළා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසම සාර්ථි සත්තා දේවමනසන බුද්ධෝ භගවාති. ආ යටවෙනි බුදුගුණේ බුද්ධෝ කියලා කියනවා. එතනින් කියන්නේ මොකද්ද? තමන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා වගේම ලෝකයාටත් දේශනා කරනවා කියන නිසා තමයි බුද්ධ කියලා කියන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ එනි අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාටම දේශනා කරන නිසා. පසේ බුදුරජාන් වහන්සේලා චතුරාර්ය සත්‍ය සම්මුත ඥාණයෙන් අවබෝධ කරගත්තත් ලෝකයාට දේශනා කරේ තව කෙකු නිවන් අවබෝධ කරවීම සඳහා දේශනා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රාවක බෝධීන් නිවන් දකින්නවා කියලා කියන්නේ අර ලෞතුරා බුදුරජාන් වහන්සේ නමකගේ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරලා නිවන් අවබෝධ කර ගැනීම. එහෙනම් හේතු සම්පත්තිය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ නමගේ ඉදිරියේ නියත විවරණ ගන්නකොට අර බෝසතාන් මතු බුදු වෙන්නා වූ බෝසතාන් වහන්සේට හේතු සම්පත්තියක් තියෙන්න ඕනේ. සතරපද ගාතාවක් ශ්‍රවණය කරලා රහත් වෙන්න හේතු සම්පත්තියක් තියෙනවා නමුත් රහත් වෙන්නේ නැහැ. ඒ හේතු සම්පත්තිය තියෙන්න ඕනේ. ඒක තමයි හේතු සම්පත්තිය කියලා කියන්නේ. සත්හාර දස්සන කියලා කියන්නේ මේක ලෞතුරා බුදුරජාන් වහන්සේ නමගේ ඉදිරියේම ප්‍රාර්ථනාවක් කළ යුතුයි. ඒ වෙන කාරුක්වත් ඉදිරියේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉදිරියේවත් එහෙම නැත්නම් ශ්‍රාවකයන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඉදිරියේවත් කවදාකත් එහෙම නොවේ. ලෞතුරා බුදුරජාන් වහන්සේ නමක්ම ඉදිරියේම ප්‍රාර්ථනාවක් කළ යුතුයි කියන එක තමයි සඳහන් කරන්නේ. ඒකේ කියන සත්‍තාර සම්දස්සන කියලා. පබ්බජ්ජා කියලා කියන්නේ තාපසයෙකු විය යුතුයි. යම්සි බාහිර හෝ පැවිද්දෙක් විය යුතුයි. දැන් මෙතන සඳහන් කළෙත් මේ නාරද බුදුරජාන් වහන්සේගෙන් මේ මතු ලෞතරා බුද්ධත්වයේ ලැබීම සඳහා නියත විරණ ගන්ට ආවේ උග්‍ර තපස්සදී තවුසෙක් හැටියට. අපේ මහා බෝසතාණන්සේත් ඒ යනෝ යම්සි පැවිදි ජීවිතයක ඉඳන් තමයි පබ්බජ්ජා සම්පත්තිය කියලා පැවිදි ජීවිතයක ඉඳන් තමයි ඒ බුද්ධත්වයේ සඳහා පාරමීදම් පිරීම සඳහා ඒ නීත විරණ ගන්න ඒ පස්වෙනි කාරණාව. අනිත් අනිත් කාරණාව තමයි ಗುಣ සම්පත්තිය. ಗುಣ සම්පත්තිය කියලා කියන්නේ ධාන ආදී ගුණාංග තිබිය යුතුයි. දැන් නීවරණ ධර්ම යටපත් කරපු යම් පංච නීවර ධර්ම යටපත් කළ යම් ධ්‍යාන ආදී සමාපත්තියක් තිබිය යුතුයි ඒ වෙනකොට. දැන් අපේ බෝසතාන් වහන්සේ ඉස්සල්ලාම නියත විවරණ ගත්තේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේ තාපසයන් වහන්සේ හැටියට. ඒ පිළිබඳ පැහැදිලි කරන්නේ ඒ විදිහට ඒ ධර්ම දේශනාව සිද්ධ කළ අවසන්. ඒ වෙලාවෙත් ඒ බෝසතාන් වහන්සේට සුමේ තාපසයන් වහන්සේට ධ්‍යාන ආදී ඒ නීවර ධර්ම යටපත් කළ ධ්‍යාන ආදී ධ්‍යානාංග පහළ වෙලා තිබ්බා. ඒ අවබෝධ කරගෙන තිබ්බා. නාරද බුදුරජාන් වහන්සේගෙන් අපම බෝසතාන් වහන්සේ නියති වෙන ගන්නකොටත් අත්ත සමාපatti දිනු කරගෙන තිබ්බා කියලා අපි සඳහන් කළා. ඒ වගේ ගුණ සම්පත්තිය කියලා කියන්නේ මොකද්ද? ධානාදී ගුණයක් පූර්ණයටපත් කළ තිබිය යුතුයි පාරමී දම්පිරි පුරණ බෝසතාන් වහන්සේ නමක් නියත විවරණ ගන්න මොහොතේදී. ඒ වගේම අධිකාර සම්පත්තිය කියලා කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රාර්ථනාවක් සිදු කිරීම. ඒ කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් කියලා කියන්නේ දැන් අපි හොඳටම දන්නවා ජීවිතයේ පරදුර තබල එහෙම පරිත්‍යාග කරපු අවස්ථාවක් නේ මේ අර තමන්ගේ සුමේතාපසයන් වහන්සේ එහෙම මඩගොහරුව මඩගොහරුවෙන් බුදුරජාන් වහන්සේ නොවැඩිය යුතුයි මගේ ශරීරය උඩින් වඩින්න කියලා එදා වැතුරුනේ බිම දීපං කර බුදුහාමුදුරන්ට ඒ වගේ මේ ඉස්සල්ලාම නියත ඉවරණ ගන්න මොහොතේදී බෝසතාන් වහන්සේ නමක් නියත වෙරණ ගන්න ජීවිත පරිත්‍යාගයෙන් තමයි නියත වෙරණ ගන්න ඕනේ. ඒක සඳහන් කරන අධිකාර සම්පත්තිය කියන හත්වෙනි එක. අටවෙනි එක තමයි ඡන්දතා කියලා කියනවා කැමැත්ත කොහොමද? චතුරාර්ය සංකේය කල්පලක්ෂයක් අපායේ හිඳලා ඉන් අනතුරු බුද්ධත්වයේ ලැබනවා කියලා කිව්වොත් ඒ චතුරාර්ය සාරා සංකේය කල්පලක්ෂේම අපායේ ඉඳලා බුද්ධත්වයේ ඊට පස්සේ ඔබට ලැබෙනවා කිව්වත් ඒකත් ඉවසගෙන ඉන්න පුළුවන් ශක්තියේ කැමැත්තක් තියෙනවනේ බුද්ධත්වයේ සඳහා. දැන් බුදුරජාන් වහන්සේ නමක්ගේ බුද්ධ ස්වභාව දැකලා යම්සියම් අවස්ථාවලදී බුදුව ප්‍රාර්ථනා කරපු අවස්ථා ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ ගොඩක් තියෙන අවස්ථාවන් වලදී ඔය යමා මහ පෙළහැර පයන් අවස්ථාවේදී බොහෝ පිරිසක් බුදුව ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒක අවසානයේ දක්වාම බුද්ධත්වයේ ලබනවා කියන කැමැත්ත තිබිය යුතුයි කියන එක තමයි සඳහන් කරන්නේ. මෙන්න මේ කාරණා අට තියෙන්න ඕන. ඒ වගේම තමයි බුදුව පතන්නා බෝසතාන් වහන්සේලා නියත වෙරණ ගත්ත තැන ඉඳන් කිසිම දවසක ಜಾති යන්න වෙන්නේ නැහැ. ಜಾති බිහිවි බවටපත් වෙන්නේ නැහැ. උමුතු වන් බවටපත් වෙන්නේ නැහැ. ප්‍රත්‍යංශ දේශල උප්පත්ති ලබන්නේ දාසීන්ගේ කුසේ උප්පත්ති ලබන්නේ නියත මිත්‍යා දෘෂ්ටික උපදින්නේ නැහැ ලිංග පරිවර්තනයක් වෙන්නේ නැහැ ඒ වගේම තමා වෙනත් ආකාරයේ නපුංසකාදී තත්ත්වයෙන් උප්පත්ති ලබන්නේ නැහැ ඒ වගේම තව ආනන්තරීය පාප කර්මයක් අවදාක්කක් කරන්නේ නැහැ. කුෂ්ඨ රෝගින් වෙලා උප්පත්ති ලබන්නේ. තිරිසන් සත්‍යයක් වුණොත් වටුවකට වඩා කුඩා වෙන්නේ නැහැ. ඇතෙකුට වඩා මහත්ව උප්පත්ති ලබන තිරිසන් සත්ත්ව ආත්භාවල උප්පත්ති ලබන්නේ නැහැ. പ്രേත ලෝකේ උපදින්නේ පාංශු පිසාචික නිජ්ජාමතන්තික උප්පපාතික පරදත්ත උපජීවී කියන പ്രേත ආත්භාවල උපදින්නේ අවීචි මහාදී අටමහා නිරය උප්පත්ති ලබන්නේ. ඒ පාරමී දම් පුරන්න පටන් ගත්ත මොහොතෙන් බෝසතාණන් වහන්සේලා එවැනි තැන්වල උප්පත්ති ලබන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් මහා හේතු සම්පන්නීන් ඇතුව මහා පුණ්‍ය බලයකින් යුක්තව තමා මේ බෝසතාන් වහන්සේලා ඒ සියලු බුදුරජාන් වහන්සේලාගේ නියති විවරණ අරගෙන ඒ බුද්ධ රාජ්‍යය ලබා ගන්න. එහෙනම් බුද්ධ රාජ්‍යය ලබා ගන්නා බෝසතාන් වහන්සේලා තුල තියෙනවා අප්‍රමාණ මහා කරුණාවක් තියෙනවා. ඒ අප්‍රමාණ කරුණාව තුලින් උන්වහන්සේලා පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්නේ මේ ගිහිගෙන් නික්මලා සෑම ආත්භාවයකම විවේක සුවයෙන් යුක්තව කාමයන්ගෙන් වෙන්ව මේ ධර්ම අවබෝධය ලබාගෙන බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන සඳහා යන ගමනක් තමයි බෝසතාන් වහන්සේලා තුල තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ගෞතම ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලැබීම සඳහා ප්‍රමාණ වීරියක් කළා. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළා. දාන සීල නෙක්කම පඤ්ඤා වීරිය කියන මේ දසපාරමී ධර්මයන් ජීවිත පරිත්‍යාගයෙන් පාරමී උපපාරමී පරමත්ත පාරමී පරමත්ත පාරමිතා කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් පාරමිතා පුරන එක. දැන් දන් දීම දාන පාරමිතා ගත්තාම දානය කියන්නේ නොඑක් නොඑක් දේවල් දන් දෙන එක. දාන උපපාරමිතා කියන්නේ ඇසිස් මස්සලේ ආදී දන් දෙන එක. පරමත්ත පාරමිතා කියන්නේ ජීවිතය දන් දෙන එක. එතකොට මේ සෑම බුදු වෙන බෝසතාණන් වහන්සේ අනිවාර්යයෙන්ම පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් තුන් ආකාරයටම පිරිය යුතුයි. තුන් ආකාර පිරිතුයි. දැන් පසේ බුද්ධත්වයෙන් නිවන් දකින උත්තමයන් වහන්සේලා ශ්‍රාවක බෝධි නිවන් දකින උත්තමයන් වහන්සේලා පාරමීය උපපාරමී විතරයි. නමුත් ලෝතුරා බුද්ධත්වයේ ලැබෙන බෝසතාණන් වහන්සේලා පරමත්ත පාරමී පුරන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ පරුත්ත කරලා දන් දෙන්න ඕනේ. ජීවිතේ දන් දෙන්න ඕනේ. සිල් රකින්නවා නම් ජීවිතේ පරදුර තබලා මිය පරලෝකියත් කමන්නේ නැහැ කියලා ඉතින් සිල් රකින්න ඕනේ. ඒක තමයි පරමත්ත පාරමී. එහෙනම් දස පාරමිතාවම 30 ආකාරයට පාරමී, උපපාරමී, පරමත්ත පාරමිතී පාරමී වශයෙන් එක පාරමිතා තුන් ආකාරයට ඒ ඔක්කොම දස පාරමිතාවම්ම සමතිස්ස ආකාරයේ පෙරුම්දම් පුරනවා කියලා කියන්නේ. එනම් අප මහා බෝසතාන් වහන්සේලා දීපංකර පාදමූලයේ සිට සාරාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ දාන සීලාදී දසපාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පූර්ණණයටපත් කරමින් එදා ඒ සාරාසංකේ කල්පලක්ෂයක් පෙරුම්නම් පෙරේ මේ මස්තකත් ප්‍රාර්ථිය තමා මේ වෙසක් පුර 15ක් පොහොය දිනයකදී අසුත බෝධි මූලයේ ලෞතර සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීමෙන් ඒ ਸਰවඥා ඥානය තුලින් යමා මහ නිවන සාක්ෂාත් කරගත්තේ ලෝක සත්‍යයමම නිවන් දක්වනවා කියන මහා කරුණාවේ. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ මේ මහා පරිත්‍යාගය කරලා මහා වීරිය කරලා මහා ගුණයකින් උතුමන් වහන්සේ එදා ඒ බුද්ධත්වය ලැබූ නිසායි අදත් අපි මේ සම්‍යක් දෘෂ්ටිකව ඒ බුද්ධ ශාසනය තුළ අපිට උපදින්න ලැබුණා. ඒ දහම අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඉඳමින් ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඉන්නවා ධර්මයේ සරණ ගිහින් ඉන්නවා සංඝ රත්නයේ සරණ ගිහින් ඉන්නවා එහෙනම් මේ තුරුණුවන්ගේ සරණයේ බලය තුලින් අපි හැමදෙනාටමත් උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණානිසංස කුසලයක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගන්න කවුරු ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ශාවකං තී ධර්ම ශ්‍රවණානිසංසින් හැම දිනාටම උතුම් නිවන් සම්පත්තියම සැලසේවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ හම්මැල්ල දිද්දෙනිය ඓතිහාසික කොළන් කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජනීය දිද්දෙනිය විමලසංක ස්වාමීන් වහන්සේ අප හැමදෙනාම උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාතුණක් නක් සාතු සාතු සාතු